වීමේ නීවරණේ තියෙනවනේ. ප්‍රත්‍යක්ෂ ධර්මයේ කමඨහන තමයි සතාගී බව වැඩි නම් සතින රාගය අඩු වෙන විදිහට යෝනිසේ මනසකාරයකට පොඩි අසුබ නිමිති තියෙනවනේ. ඒවා ටිකක් මේ දත නිමිති ගන්න කිම දැන් අපි කියමු පාරක යනකොට උනත් හම්බෙන අසුබ අසුචි පිළිකුල් සහගත නිමිත්තක් දැක්කොත් අසුභ භාවනා යෙදුණු කෙනාට පෙන්වන්නේ අහක බලාගෙන යන්න එපා කියලා. හොඳට ඒ නිමිත්ත ගන්න කියනවා. ඊට පස්සේ සරාගයේ මනසක් එනකොට ඒ අර නිමිත්ත පිළිකුල් ස්වභාවය අර රාග සහිතව හිතට දැනෙන කයට ආදේශ කරනවා. ඒ විදිහට උපාය කරන්න ඕන. ඊට පස්සේ දැන් ඔය ආමනාපය අකමැත්ත වගේ ආවහම ඉතින් මෛත්‍රී මෛත්‍රියද සියලු සත්‍ය නිදුක්ඛ නිරෝගීව කියන ක්‍රමයට හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඒකෙදී මේ ඒ තරහව තමන්ගේ හිතේ නොරඳන මට්ටමට උපායශීලීව තමන් හිතන්න ඕනේ මයි කියලා. ඒ කියන්නේ අර බුදුරජාණන් වහන්සේ සබඳ සසරේ ඉන්නකොට අපි අතන මේ වගේ අඩුපාඩු වෙලා ඇති. මෙහෙමයි සසරදී අපේ කොච්චරම ඥාති මොකදල ඒ වගේ තරහව අඩු වෙන විදිහට එහෙම හිතන්න ඕනේ. ඊට පස්සේ ඔය තීන මිද්දේට පුළුවන් තරම් නිදාගන්න ඉරියව්ව නොගන්න ඕන. ආහාර පාන අඩු කරන්න ඕනේ. එතකොට පුළුවන් තරම් එලිමහම් පරිසරේ සහ කාමරයක වුණත් ආලෝකයේ තියෙන පරිසරය අසුර කර යුතුයි. ඒ කියන්නේ දැන් අපි කියමු කාමරයක වුණත් භාවනා කරන ලයිට් නිවන් නැතුව. හුරු වෙන ලයිට් දාන්න ඕනේ. ලයිට් නිවහම අඳුරට ටක් ගාලා තියෙන මිද්ද හිතයි. වගේ ලයිට් දාලා ඒ වගේ ආලෝකමත් පරිසරය හදාගන්න. ඒ වගේ ටිකත් ඒ වගේම ඊට පස්සේ චෛසික වීර්ය කියලා තියෙනවා. සසර අනවරාග්‍ර සංසාරේ විඳ දුක් සතරපමේ මනුෂ්‍ය ජීවිතේ తాවකාලික බව අප්‍රමාදීව ධමකට හිතෙන් හිතල වීරිය අල්ලා දෙන්න ඕනේ. ඒ කායික උපායයි චෛසික උපායයි දෙකම ඕනේ තීන මිද්දේ දුරු කරන්න. ඊට පස්සේ විචිකිච්ඡාව වගේ එතන දුරු කරන්න අර වගේ නාම රූප ධර්මයන් බලලා ඒකට පරිච්ඡසම්පන්න ධර්මතාවය බලන්න ඕනේ. කෙසේද කෙසේද යන සැකේකිනක දුරු වෙනවා. ඒ වගේ නීවරණ ධර්ම ගත්තාම ඒකට ආවේනික වෙච්ච ප්‍රතිපක්ෂ ධර්මයක් තියෙනවා. ඒක තමයි ඒකට බල. සති නිමිත්ත ඔක්කොට අනුග්‍රහය දක්වනවා. අනුග්‍රහය දක්වුවට සති නිමිත්තෙන් බොහෝ සෙයින්ම හිත හිතේ හිතේ නොයෙක් නොයෙක් අරමුණු ගන්න වේගය අඩු කරන්නේ. ඒ වගේ මාරු නෑ නෑ ඒක තමයි හැටි. එතකොට අනිත් කෙලෙස් අඩු වෙනකොට කාමචන්දය අඩු වෙනවා. කාමචන්දය අඩු වෙනකොට අනිත් ධර්මතා අඩු වෙනවා. ওই නීවරණ ටික ඔක්කොම එකට පැටලලා තියෙන්නේ. දැන් ඔය හිතේ විසිරුණුකම අඩු වෙන්න අඩු වෙන්න කාමචන්ද ගතිය අඩු වෙනවා. කාමචන්ද ගතිය අඩු වෙන්න අඩු වෙන්න හිතේ විසිරුණු ගතිය අඩු වෙනවා. ওই දෙක අඩු වෙන්න අඩු වෙන්න තීන මිද්‍ය අඩු වෙනවා. ওই විදිහට ඔහොම තියෙන්නේ. මෙහෙම කාලයක් අකණ්ඩව කරගෙන යනකොටයි ඔය අසුබයෙන් බැලුවත් ඒක ටිකක් ඇඟට දැනෙන පෙනෙන මට්ටමට ගන්න වෙන්නේ. දැන් අපි කියමුකෝ ආනාපාන සතිය හෝ කසින හෝ වඩනකොට උපචාර සමාධි අර්පණ සමාධි කියලා තියෙනවනේ. ඒ වගේ දැන් පිළිකුල් භාවනාවේ උපචාර අර්පණ සමාධිය කියන්නේ පිළිකුල වඩනකොට හොඳට පිළිකුල දැනෙන්න ගන්න මට්ටම තමයි ඔහොන උපචාර වගේ කියන්නේ. ඒකයි. ඒ උදාහරණයට වඩා හොඳට 10000 ගුණයකින්ම පිළිකුල් සංඥා වෙලඹ සින්න එක තමයි අර්පණව මට්ටම රෝගය. ඒක. ඒක ඉතින් මේ කෙලෙස් වල ඇති. සාමාන්‍ය ස්වභාවය තියෙන්නේ ඒකට. ඒ උදව් වෙන විදිහට. ලෝකේ පැවැත්ම ලෝකේ බැඳලා තියෙන්නේ නෑ. එහෙම නෑ. මේ පෙනෙද්දී විනය මට්ටමම එකයි නමුත් මේ දැනගන්න මට්ටම එනකොට පුද්ගලයෙක් හැටියට නෙමෙයි දැනගන්න පුළුවන් සම්පූර්ණ මේ නාම රූප දෙකක් තියෙන කියන මට්ටමටම ඊට පස්සේ පුද්ගල භාවය ඇති වෙලා දැනෙන ප්‍රතිචාර නතර වෙනවා. මොකද පෙනෙන පැත්තෙන් නෙමෙයි අපිට ආපහු දැනගන්න පැත්තෙන් මේ අපි එක්ක කෙලස් ආශ්‍රය ඇති වෙනවා. ඒ දැනගන්න කේනානත් දැනගන්න ස්වභාවය වෙනස් වෙනකොට මේ ඇලින් ගැටින් දෙක වෙනස් වෙනවා. ඒක හැටුවෙත් නේ අපි දැනගන්නේ. එතකොට ඒ දැනගන්න මට්ටම සම්පූර්ණ වෙනස් වෙනවා. අර ලිංග ගැටින් දෙක නැති වෙනවා. ඊට පස්සේ ඔය ධ්‍යාන අර්පණ මට්ටමේදී පෙනෙන මට්ටමම වෙනස්කම් වෙනවා. මේ කාම මට්ටමේදී පෙනෙන මට්ටම වෙනස් වෙන්නේ නෝන විතරයි වෙනස් වෙන්නේ. හිත හොඳට සමාධි වෙනකොට පෙනෙන මට්ටම වෙනස් වෙනවා. ඒ කියන්නේ ආයතන වෙනස් වෙනවා. ආයතන වෙනස් වෙනවා. මේ ප්‍රසාදම ඔක්කොම වෙනස් වෙනවා. මේ මේ ප්‍රසාද ස්වභාවය වෙනස් වෙනකොට පේන රූපත් වෙනස්. අර මං කියන්නේ කරුවරයේදී බලන්න පුළුවන්. පේනවා. මේ වස්තුණු සම විනිවිද පේනවා. කින මට්ටම වෙනස් වෙනවා. ඊට අපිට පේන්නේ නැහැ. මේ මට්ටමට මේ ප්‍රසාද වෙනස් වෙච්ච නිසායි සියුම් වෙච්ච නිසායි ඊට පස්සේ ගෝචරයේ සියුම් වෙන්නේ. ඒ හිතට පේනේ ඔය කියන්නේ. චිත්ත රූප. ඒක සාමාන්‍ය මට්ටමේ නීවරණ ධර්ම ගුරු වෙනකොටත් පේනවා. මේ කියන්නේ මසස මසස මසස සිද්ධිය. මසස සිද්ධිය. ඒකට මොකද විඥාන ප්‍රශ්නේ? ඔව්. නෑ. <laughs> මම ආපිට මම විඥානේ ආහාරය ඔක්කොම එකට කනිකාර ඥාය කරනම වෙන වෙනවා. එතකොට ආහාරය කියන්නේ ප්‍රත්‍යර්ථය, හේතුර්ථය. යමක ඉපදෙන්න සහ පවතින උපකාරාර්ථයෙන් ආහාරය කියනවා. හරිද? එතකොට විඥානයේ ආහාර වෙනවා මොකද්ද? ප්‍රතිසන්දි නාම රූප දෙක ගෙනත් දෙන්න උපදවන්න සහ පවත්වන්න. ඒ නිසා සිතට ආහාර කියනවා. ඒ කියන්නේ විඥානය නැමැති ධර්මතාවය ආහාර කරගෙනයි ප්‍රතිසන්දි නාම රූප දෙක පවතිනේ සහ උපදින්නේ. යමක පැවැත්මකට උපකාර පිණිසනේ ආහාරය කියන එක තියෙන්නේ. ආහාර කියන්නේ පැවැත්ම කරන අර්ථයෙන්. ඔකට කියන්නේ ওই සතර ආහාරය දෙකට බෙදෙනවා. ජනක ප්‍රත්‍ය සහ උපත්තම්බක ප්‍රත්‍ය කියලා. ওই සතර ආහාරයෙන්ම ස්කන්ධය උපදවන පැත්තට සසර ඇති කරන පැත්තටත් උපකාරයි. උපන්න ජීවිතේ පවතිනත් උපකාරයි. උපන්න දේ පවතින උපකාරක වෙනකොට ආහාරයට කියන උපස්තම්භක අර්ථය කියලා. ඊට පස්සේ සසර ඇති කරන පැත්තට උපකාර වෙනකොට ජනක ප්‍රත්‍යයෙන් උපකාරය කියලා කියනවා. ජනක කියන්නේ උපදවන. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මේ උපන්න ජීවිතයේ පැවැත්මට කබලින්ක ආහාරය ඕනේ. ඒ හින්දා තමයි ඇහැ කන දිව නාසය මේ රූපය කියන එක පවතින්නේ. ස්පර්ශ ආහාරය තියෙන හින්දායි ওই වේදනා සංඥා කියන මේ ටික තියෙන්නේ. එතකොට මනෝ සංචේතන ආහාරය නිසායි ඔය සිහිය එතකොට සති සතිය වීර්ය සමාධිය වගේ චෛතසික ධර්ම ටික තියෙන්නේ. විඥාන ආහාරය තියෙන නිසායි දකින්න දේ දැනගන්නවා අහන දේ දැනගන්නවා කියලා ওই ටික තියෙන්නේ. ওই සතර ආහාරයම උපස්තම්භක අර්ථය. හරිද? ඒක උපස්තම්භක කියන උපකාර කරන, උපස්ථාන කරන, පවත්වන අර්ථය. කර්ම විපාකයට හැදුණු ටික පවත්තන්න උපකාරයි සතර ආහාරය. ඊට පස්සේ ওই සතර ආහාරයෙන්ම ආයත් මනෝසංචේතනා කියන ආහාරය කියන කර්ම. ඒක නැවත උපදවන්න උපකාරයි. ඒක ජනක ප්‍රත්‍යය. ওই සතර ආහාරයෙන්ම අපි කියමු ස්කන්ධම විපාක දෙනවා කර්ම දෙනවා කියලා අපි කියන්නේ. ඒ වගේ ස්කන්ධ ටිකම විපාක වෙනවා කියනකොට සතර ආහාරෙම විපාකයි. කර්ම වෙනවා කියනකොට සතර ආහාරයෙන් හැම වෙලාවෙම මනෝ සංචේතන ආහාරය තමයි කර්ම වෙන්නේ. මනෝ සංචේතන ආහාර නිසා ආයත් විඥාන ආහාරය. විඥාන ආහාරය නිසා ආයත් කබලින්ක ආහාරය. කබලින්ක ආහාර නිසා ස්පර්ශ ආහාර. ස්පර්ශ ආහාර නිසා මනෝ සංචේතන ආහාරය. ඔහොම චක්‍රයක් යන්නේ. ඊට පස්සේ නතර කරන්න වෙන්නේ අපිට ඔය ආහාර චක්‍රයේදී යම් දවසකදී මනෝ සංචේතන ආහාරය නැතිවීමෙන් විඥාන ආහාරය නැහැ. විඥාන ආහාරය නැතිවීමෙන් කබලින්ක ආහාරය නැහැ. කබලින්ක ආහාර නැතිවීමෙන් ස්පර්ශ ආහාරය නැහැ කියන තැනින් තමයි නතර කරන්න වෙන්නේ. ආහාර චක්‍රය. ඔව් ඒ කියන්නේ ස්පර්ශ ආහාරය කියන තැනින් තමයි අපිට මේ මනෝ සංචේතන ආහාර කියන ආහාර චක්‍රය නතර කරන නුවණ යෙදෙන්නේ ස්පර්ශ ආහාරය කියන තැනින්. අර කියන්නේ ස්පර්ශයේ කාන්තයක් ස්පර්ශ සංදේකකත් ස්පර්ශ නිරෝධය නේදයි කියලා. අපි කියමු දැන් චක්කු සම්පස්සන නිසා උපන්න මේ ධර්මයේ චක්කු සම්පස්සේයාගේ නැතිවීමෙන් නැති වෙනවා කියන නුවණ හිඳයි පේන දේ අරගෙන හිතින් කින් කිරින් කරන්න ඇත්තේ. එතකොට අවිද්‍යාව නැති වෙනකොට ස්පර්ශ නිරෝධයයි හසු වෙන්නේ කෙරවලට යනකොට. ස්පර්ශ ආහාරය නිරුද්ධ වෙනකොට මනෝ සංචිතන ආහාරය නෑ අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධා කියලා. මෙහෙන් මේ ආහාර චක්‍රයේම අනිත් පැත්තට. එතකොට සිතින් කින් කිරින් නෑ. මනෝසජිතන ආහාර නිරුද්ධ වෙනකොට විඥාන ආහාර නෑ. ආය ප්‍රතිසන්දි නාම රූප ඒ ටික නෑ. නැති වෙන චක්‍රය අතහැරෙනවා. ඒ විදිහට තියෙනවා. ගාට අතෙන්දි තව ටිකක් බලා ගන්න පුළුවන්. නීතනිකායේ හතරේ ආහාර වර්ගයේ ආහාර සූත්‍රය කියලා තියෙනවා. අන්න ඒකේ ආහාර වර්ගයේම තියෙන ওই සතර ආහාර ගැන අන්න ටික පොඩ්ඩක් බලන්න පුළුවන්. ආහාරයේ තියෙන්නේ පටිච්චසමුප්පාද චක්‍රෙම. දැන් ස්පර්ශ ආහාරේ නොදන්නාකම නිසා මනෝ සංචේතන ආහාරය, මනෝ සංචේතන ආහාර නිසා විඥාන ආහාරය. විඥානය වුණාට පස්සේ නාම රූප දෙක හැදෙනවා, නාම රූප දෙක හැදුනහම ඛණ්ඩ පොණ්ඩ දෙන්න වෙනවා, ඛණ්ඩ පොණ්ඩ දෙන්න නිසා ආයතන හැදෙනවා, ආයතන නිසා ආයත ස්පර්ශ ආහාරේ, ස්පර්ශ නිසා වේදනා සංඥා ඇති වෙනවා. ආයත් ඒ ස්පර්ශ නිරෝධය නොදන්නා වේදනා සංඥාවන්ගේ නිරෝධය නොදන්නාකම නිසා ආයත් කර්මය කියලා අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන කියන මේ පරිසම්පාද සිද්ධියමයි ආහාර වචනෙන් අපි ආපහු මේ පැත්තෙන් කතා කරන්නේ. වෙන විදිහට කතා කරන්නේ. අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධා කියනකොට ස්පර්ශ නිරෝධය දන්නාකම තමයි අවිද්‍යා නිරෝධය කියන්නේ සංකාර නිරෝධෝ කියන්නේ මනෝ සංචිතර ආහාර නිරෝධයි. එතකොට විඥාන නිරෝධෝ නාම රූප නිරෝධෝ කියන තැනකින් තමයි කබලින්ක ආහාර නිරුද්ධ නාම රූප නිරුද්ධ නිසා ප්‍රතිසන්දි නාම රූප දෙකේ පැවැත්මට කබලින්ක ආහාර දෙන්නේ. කබලික ආහාරය දෙන නිසා නාම රූප දෙක සලායතන වෙන්නේ. ඒත් නාම රූප නිරෝධය වෙනකොට කබලික ආහාරය දෙන්න දෙනක් වෙන්නේ. එතකොට සලායතන රුද්ධ සලායතන රුද්ධ වෙන ස්පර්ශන රුද්ධ. කියලා ඔක්කොම නිරෝධිත චක්‍රයට හැරෙනවා අනිත් පැත්තට. ස්පර්ශාහාරයෙන් මයි පටන් ගන්න අවිද්‍යාව හැම වෙලාවෙම චක්‍රයක් නිසා මුලක් හොයන්න බෑ නමුත් එතකොදුවත් අපි එක තැනකින් කතා කරන්න වෙනවා අපිට ගොඩ යන්න. ඒ හින්දා ස්පර්ශ නිරෝධය මෙදයි කියන තැනට හිත තබලා ස්පර්ශ නිරෝධය නොදන්නාකම අවිද්‍යාවයි ස්පර්ශ නිරෝධය නොදන්නාකම නිසා මනෝ සංචේතන ආහාරය නිසා විඥාන ආහාරය කියලා ආපෝ ස්පර්ශ ආයතන හැදෙන තැන දක්වාම මේ අවිද්‍යා කර්මයේ ඵලය දකිනවා. හරිද? ඊට පස්සේ මේ ස්පර්ශ නිරෝධය දකිනකොට මනෝ සංචේතන ආහාරය නැහැ විඥානහර නැහැ කියලා ස්පර්ශ ආයතන හයේ Nirodhi වේදනා සංඥා Nirodhay තණ්හා උපාදාන Nirodhay කියලා නික්මන පැත්තට බලන්න. ඒ විදිහට තියෙනවා. එතනින් තමයි ආහාර චක්‍රය ලෙහන්න තියෙන්නේ. පටිච්චසමුප්පාදේ ගත්තාම අවිද්‍යාව පච්ච සංකාරය කියලා තමයි. කිම වෙලාවක නතර ප්‍රතිසන්දියට ඒ කියන්නේ කර්මයට විපාකයක් අපිට හම්බ වෙනකොට විපාක නාම රූප දෙකක් ඒ නාම රූප දෙකේ තුල තමයි අපි ඔය සලායතන පස්ස වේදනා කියන ධර්මතා ටිකම කතා කරන්නේ නාම රූප දෙකේ තියෙන තැනම ඒ කියන්නේ මේ කියන්නේ මායතන ටික හැදෙනවා ආයතන හැතුන් ස්පර්ශ වෙලා වේදනා ඇති වෙනවා කියනකොට විපාක නාම රූප දෙකමයි විස්තර වෙන්නේ එතකොට නැවත ප්‍රතිසන්දියන්ද මේ ස්කන්ධයන්ගේ කිසිම වෙලාවක සම්බන්ධයක් තියන්න බෑ. තියන්නේ මේ නාම රූප දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ. මේ ස්කන්ධයන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ නැවත ප්‍රතිසන්දි වශයෙන් යන එකට. එහෙම සම්බන්ධයක් තිබුණා නම් අපිට ගොඩ යන්න බෑ. හැම වෙලාවෙම කෙලෙස් එක සම්බන්ධයකින් තමයි ඊගාව ස්කන්ධ ටික පටන් ගන්න. දැන් මේ විපාක නාම රූප දෙක කියන්නේ ස්කන්ධ ටික. ඊට මේ ස්කන්ධ ටික පිරිසිඳ නොදන්නා අවිද්‍යාව නිසා කියලා අවිද්‍යාවෙන් ඇති කරගන්න කර්මසිත ටික. ඊට පස්සේ දැන් මේ කර්මසිත අර විපාක නාම රූප දෙක හින්දා අනිවාර්යෙන් හැදුණා නෙමෙයි. විපාක නාම රූප දෙක නොදන්නාකම කියන සිද්ධියක් තියෙනවා හැම වෙලෙම නොදන්නාකම නිසායි කර්මසිත. එතකොට මේ නාම රූප දෙක පිරිසිඳ දකිනකොට දන්නාකම නිසා විද්‍යාව නිසා නිරුද්ධ වෙනවා කර්මසිත. එහෙම වුණොත් විපාකයක් නැහැ. නැවත නාම රූප ධර්මයක් නැහැ කියන තැනකින් නබලින් සම්බන්ධ වෙන්නේ. ඒ කිව්වේ දැන් අවිද්‍යාව පහල කර ගන්නවා. ඒ නොදන්නා දන්න නොදන්න. ඒකට ආය කර්මසිත කර්මසිත හට ගැනීමක් වෙන්නේ. හටගන්නේ නහට ගන්නවා. පච්චුප්පන කර්මයක් තියෙනවා නම් නිරුද්ධ වෙනවා නැවත එකක් නොහට ගන්නවා. ඒකයි. වර්තමාන ධර්මයක් තියෙනවා නම් කෙලෙසයක් තියෙනවා නම් තියෙන එක නැති වෙනවා නැවත එක නූපදිනවා. කියන දෙකම වෙනවා කුත්ති. උපං අකුසලේ දුර වෙනවා නූපං අකුසලේ නූපදිනවා. එකට නූපදා පරිණිරෝණ ස්පර්ශ ආයතන හයේ නිරෝෂේෂ නිරෝධිය දකින්න පුළුවන් මට්ටමට එනකොට බලන්න බෑ. ස්පර්ශ ආයතන හය පෙරණු තිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනව නේද කියලා බැලුවට වැඩේ හරියන්නේ නැහැ. බලන්න බලන තාක් බලන්න ඉතුරු වෙනවා. බලන්න පුළුවන් ওই බැලීම නිතත් නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධි වෙලා Taman තුලින් ඊට පස්සේ පෙනෙන මට්ටමට එන්න ඕනේ. අද දවසේදී බැලීම තුලිනුත් කරන්නේ නීවරණ ධර්ම දුරු කරන එක. ඊට පස්සේ නීවරණ ධර්ම දුරු වෙච්ච නිසා සමාධිගත මනසකින් පෙනෙන මට්ටමට එන්න ඕන. පෙනෙනවා කියනකොට ඒක මෙහෙවීමකින් තොරයි. පේනවායි පේනවා. පෙනෙන්නේ නැතුව. එතකොට එතන තියෙන්නේ අපි එහෙම ඇත්තක් බලන්න කියලා සිත් උපදවන්න දෝන්නේ ඒකයි ඒකේ තියෙන ලක්ෂණය. මම කියන්නේ දැන් කණ්ණාඩියට එබෙනකොට අපි මොන බලලා මේක අපි අහකට එබෙන්න ඉස්සෙල්ලා මෙතන දෙලිසක් තිබුණේ නැහැ ආපහු යනකොට නැති වෙනවා කියලා සිත් උපදවන්න දෝන්නේ නැහැ අපිට. අපි ඒක දන්නවා. ඒ ගේ මට්ටමටම වෙනවා මේ පෙනෙන ඇහෙන හැම අරමුණක්. දකින්න ඉස්සලා තිබ්බේ නැහැ දැක්කෙන් පස්සේ තියෙනව නෙමෙයි කිය කිය මේවා ගිරව් කිනෝ කියන්නද සිත් උපදවන්න දෝන්නේ. ඒ අර්ථයේ සිද්ධ වෙන බවට පත් වෙලා මනස ඉබේම. එහෙනම් රැඳෙන්නේ කණ්ණාඩිය වගේ තමයි. කණ්ණාඩිය කිසිම අරමුණක් රැඳෙන්නේ නැහැ වගේ පෙනෙන ඇහෙන දේවල් කිසි දෙයක් රැඳෙන්නේ නැහැ මේ මනසේ. මට හොඳටම දන්නවා. දන්නවනේ. <laughs> නෑ එතෙන්දී මේ ඒ කියන්නේ අමතක වීම යව්ව මෙව්ව කියන සිද්ධියක් නෑ හොකට මතකයි. මතක් වෙන එක නෑ. මතක් කරන්න පුළුවන්. මතක් වෙනවා කියන්නේ ඉබේ වෙනවා කියන්නේ කෙලෙසයක්. ඒකයි දැන් අපිට මරණාසන්න මොහොතේ දැන් මතක් වෙනකොට හොඳ එකක් මතක් වෙනවා නරක එකක් මතක් වෙනවා කැමැති එකක් මතක් වෙනවා අකමැති එකක් මතක් වෙනවානේ. ඔය කෙලෙස් ඒ කියන්නේ පාලනකින් තොර මනසේ ලක්ෂණය. එතකොට මරණාසන්න මොහොතේදී හොඳ දෙයක් මතක් වුණොත් හොඳයි නරක දෙයක් මතක් වුණොත් ඒක. එතකොට ඒ අසිහිය ලක්ෂණය. මතක් වෙන එක වෙනම සිද්ධියක් මතක් කරලා ගන්නවා කියන එක වෙනම එකක්. එතකොට Tamanට ඕන එක විතරයි මතක් වෙන්නේ. අර සිද්ධි මේ ඉන්නේ නෑ. දහමක් හරි අවශ්‍ය දෙයක් ඕන වෙලාවක මතක් කරන්න පුළුවන් මතක් කරලා ගන්නවා කියන ධර්මතාවය ගැන නුවණ. එයාට නෑ. අතීතයේ කියන දැකපු අහපු දෙයක් සිහි කෙරුවා සිහි කරනවා කියන ධර්මතාවය වර්තමානයේ කියන එක නුවණ. හැමදාම වර්තමානයේකමයි නුවණ තියෙන්නේ. මේ සිද්ධිය නොදන්නා ලෝකයා අතීත සිද්ධියක් හැටියට මේ සිද්ධිය දකින්නවා කියන එකටත් එයා දන්නවා. වර්තමානය දැකපු සිද්ධිය සිහි කරනවා කියලා කරන්නේ වර්තමානයි කියලා දන්නවා. මේ සිද්ධිය කරන දේම මේ යථාර්ථය නොදන්න ලෝකයා දැකපු දෙයක් සිහි කෙරුව යන ගණේකයි ඉන්නේ කියලා දන්න හින්දා අතීතයේ මම ඉතර මෙහෙම එකක් දැකගම ආ ඇත්තද කියලා කියන්න පුළුවන්. මොකද දන්නවා එතන මේ මේකද මේ නිසයි කියලා දන්නවා. ලෝක ජීවත් වෙන්න බෑනේ. එයා කියන්නේ නෑ අතීතය කියලා එකක් නෑනේ කියලා. මොකද ධර්මතාවය ඇත්ත මෙතෙන්ට නැති වුණාට එතෙන්ට තියෙනවා කියලා දන්නවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ලෝකයක් කියන එකක් අතීතයක් තියෙනවා. අවිද්‍යාවට අතීතය කියලා එකක් හම්බ වෙනවා කියලා දන්න හින්දා ප්‍රශ්නයක් නෑ. අනාගතයකුත් තියෙනවා කියලා දන්නවා. ඒ හින්දා ප්‍රශ්නකුත් ඒකයි තමන් අතීත අනාගත දෙකෙන් මිදිලා අතීත අනාගත දෙකෙන් යුක්ත ලෝකයේ ඇසුරු කරනව නොගැටිනවා. ඒකලා උකාට ප්‍රවන්නද්ද අතීත අනාගත දෙකක් තියෙන ලෝකයා හිතාගෙන මෙයාට අතීත අනාගතේ තියෙනවා කියලා. ඒ හින්දා යාට ප්‍රශ්නකුත් නැහැ. ඉතින් එහෙම කෙනෙක් අපි අතර හිටියත් හොයන්නත් බෑ. ඒක ප්‍රශ්නේ. නම ගිලක් කතා කරනවා. මේක ඉතින් අර උඩට එනකොට ස්කන්ධ වලට කිසිම සම්බන්ධයක් නැති මනෝමය සිද්ධියක් තියෙනවා. දැන් කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ සිද්ධි ඔක්කොම මනෝමය සිද්ධි තියෙනවා. දැන් අපි කියමු අපි කිය දැන් යථා රසවසේ යථාභූත ස්වභාවය ගත්තාම ප්‍රතිසන්දි විඥානයත් ඒ සිත නිසා පවතින නාම රූප දෙකත් ওই ධර්මතා ටික ගත්තාම සත්පුද්ගල නොවන හේතු ඵල ධමයක්නේ. එතකොට ඒ නාම රූප දෙක නොදන්නාකම නිසා පුද්ගලයෙක් කියන අදහස සම්පූර්ණ අපි මනෝමයෙන් හදාගෙන තියෙනවා. පුද්ගල හැඟීම ආත්ම සංඥාව සම්පූර්ණ සිතේ ඇතිවෙච්ච මනෝ විඥාන මට්ටමේ ඇතිවෙච්ච අදහසක්. ඊට පස්සේ ඒ අදහසට අනුබන්ධන චිත්ත වීති වලින් අනුව ගිය කාරණා වලින් තමයි අම්මා තාත්තා දුව පුතා කියලා ඒ පුද්ගල භාවය තුල නෑදෑකම් ටික ඔක්කොම. ඔය මතනේ දැන් අපිට කාම භූමියක සැප දුක් විඳින්න පුළුවන්. අම්මල තාත්තල දරුවෝ අර එහෙම ඔක්කොමල ඉන්නේ හින්දා. එතකොට මේ නාම රූප දෙකේ අම්මා තාත්තා වූ සතර මහා ධාතු දුව පුතා වූ සතර මහා ධාතු ඔහොම ඒවා නැහැ. මේ ඔක්කොම සිද්ධි ටික මනෝමය. ඒ කියන්නේ මේ ටික අතහැරුණාම සම්පූර්ණ ලෝකෝත්තර කියන්නේ ලෝකයේ ලෝකයාගේ මට්ටමින් අතහැරලා මෙයා. මේ ස්කන්ධ ටිකේ ලෝකයක් පනවන්න බෑ. සලායතන නිරෝධය කියන කාරණාව මේ අර්ථයෙන් දකින්න. දැන් අතීත ආරම්භය ඇහැ කන දිව නාසය ශරීරයේ රූප ශබ්ද ගන්ධ යම්තා රූප තියෙනවා නම් ඔක්කොම නිරුද්ධයි. අතීත අනුව අනාගත අනුව දේවල් ඉපදිලත් නෑ. දැන් එතකොට මේ මොහොත වෙනකොට මුකුත් දැන් වටපිටාවේ නෑ දැකන්නේ. හරිද ශුන්‍යතාවය. කියන්නකෝ වර්තමානයේකද මේ උපන්න ධර්මයේ ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන සිහිනුවණකින් ඉන්නේ. මේ පෙනෙන වස්තුව තුල ඇවිල්ලා බැඳිලා නැහැ. මේ වස්තුව පෙනෙද්දි නිරෝධ සංඥාව තුලයි ඒ නිසා මෙයාට සලායතන නිරෝධයක් හසු වෙනවා මිසක මෙයා මේ ආයතන ඇසුරු කරගෙන හොඳයි සපයි කියලා බල බල නැහැ. ඒ අර්ථය. ඒකයි අතීතය හැ අභිනන්දනය කරන්න එපා අනාගතය හැ ප්‍රාර්ථනා කරන්න එපා වර්තමාන ඇහි නොඇලීම පිණිස කලකිරීම පිණිස Nirodhiya පිණිස කටයුතු කරන්න කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙම නැතුව කිසිම අරමුණක් නොපෙනෙන හිස් බවකට වෙලා ඉන්නව හැම නෙමෙයි. ඒ කියන්නේ සලායතන නිරෝධය කියන දර්ශනය මේ ලෝක්‍යා ආයතන ඇසුරු කරන මට්ටමේදීම සලායතන නිරෝධයකයි යයි. කියන එක. එයාගේ මනස තියෙන්නේ පෙනෙන පෙනෙන්න හේතු වෙන ධර්මතාවද හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනකින් මිසක. පෙනෙනවා කියන දේ තුල ඇත්ත බලමින් නෙමෙයි. පෙනෙනවා කියන දේට එයාට හිතුවත් එයාගේ නුවණ තියෙන සලායතන නිරෝධය. ඒ සලායතන නිරෝධයක මනස සාක්ෂාත් කරලා තියෙනවා. ප්‍රශ්නේ වෙන්නේ අපි අද අපේ මට්ටමේදී අපි දකින්න ඔක කොච්චර කිව්වොත් බොහොම ගැඹුරුම සිද්ධියක් මේ සූරිම කියන්නේ දැන් අපි හිතාගෙන ඉන්නේ කොච්චර මේ කතා කරුවත් මේ තියෙන ලෝකයක් මැද ඉන්නවා කියන සිද්ධියනේ ඒකිටයි මේ සලායතන ඉතුරු ආයතන ඉතුරු වෙන්නේ දැන් අපිට අපි බලන හින්දා මේ ඇහෙන් බලපු හින්දාම රූපයක් හැදිලා අපිට මේ පේනවා කියන මට්ටමක නම් යථාර්ථය ඉතුරු වෙන්නේ නැහැ කියන එක ඉබේම. ඒ කියන්නේ කණ්ණාඩියේ තියෙන ඡායාවදී තිබිච්ච ඡායාව දිහා බම හොඳ නරක බැලුවා නෙමෙයි අපි එබුණු හින්දාමයි ඡායාව හදාගෙන පරිහරණය කරුවේ කියන තැනකින් ඉන්නකොට ඡායාව ඉතුරු වෙන්නේ නැති එක ඉබේමයි කියන්නේ. එතකොට ඡායාව පරිහරණය කරද්දී ඡායා නිරෝධය දකිමින් ඉන්නේ සාක්ෂාත් කරමින් ඉන්නේ යන ගණයට යන්නේ. අතීත ඡායාව නිරුද්ධ වෙලා අනාගත ඡායාව ඉතුරු වෙන්නේ වර්තමානද මෙයා මොන විදිහට හිතුවත් කිරුව ඡායා නිරෝධය සාක්ෂාත් කරලා ඉන්නේ කියන තැනකින් ඉන්නේ. මොකද එයා දන්නවා එයා ඡාය තියෙන ඡායාවක් බලන්න ගියේ නැති නිසා. තියෙන ඡායාවක් හැඩ බැලුව නොබලනොත් නිසා. ඒ සිද්ධියමයි මේ ඇහැට පෙනෙන සිද්ධිය තියෙන්නේ. නමුත් ඔය කියනකම්ම අපි ඔය කොච්චර කිව්වත් මේ මට්ටමට තිරසංගත සතෙකුට ඕක කියාගන්න පුළුවන් වුණොත් අපිට බනින්. කියන කණ්ණාඩියක දකින්න ඉස්සලා ඡායාව තිබ්බන මේ දැක්කයන් පස්සේ තියෙන මේ අපි උපද්දවගෙනමයි ඡායාව බලන්නේ කියන එකක් අපි කියන්න ගියොත් තිරසංගත සතෙකුට එයාට අපි කියන වචන ඇහෙනම් අපිට බනින් බොරු කියන්න එපා කියලා. මොකද එයා දකින්නේ තියෙන එකමයි. දැක්කයන් පස්සේ තියෙන තියෙන එක දිහා තමයි එයා බලබලා ඉන්නේ. එයා ආයතන සහිතව ඉන්නේ. එයාට කියනවා ආයතන පරිහරණය කරනවා ආයතන තියනවා කියලා. අපි ඒ උපමාවෙන්. අපි ඒ අරමුණේදී මේ බලන්න ගියත් අපි මනස උසස් නිසා දකින්න ඉස්සර තිබ්බ නෙමෙයි කියන එකක් දන්නවා දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි කියන එකක් දන්නවා පෙනෙන වෙලාවටද තියෙන එකක් නෙමෙයි හදාගෙන බලන්නේ කියලා දන්න හින්දා අපේ මනස ඉබේම තියෙන ඡායා නිරෝධය කරනවා හටගෙන හටගත් දේ නිරුද්ධ වෙනවා කියන න්‍යායක තියෙන්නේ මනස. Nirodhe සාක්ෂාත් කළා කියන්නේ ඒකයි. හටගත් ස්කන්ධය නිරුද්ධ වෙන්න නිරුද්ධ වෙන સિદ્ધාන්තයේ හදලා තියෙන්නේ. අපි කියමු දැන් කොම්පියුටර් මොන හරි වැඩසටහනක් හදලා අපි පැත්ත කරලා ඉන්න ඒක යන විදිහට යන්න හදලා. <laughs> වගේ සිද්ධියක් නේ තියෙන්නේ. අය බලනවත් කියලා එකක් නැහැ. එතකොට හැම වෙලෙම එයා සලාහිත නිරෝධයකින්නේ. කියලා කතා කරනවා. ඒකින් කියන්නේ පෙනෙන ඇහෙන දෙයට හිතන්නවත් කියන්නවත් බෑ. පෙනෙන ඇහෙන දේවල් උපදින්නෙම නෑ කියන එක නෙමෙයි. තේරුණා මේ කියන්නේ. ඒක ආයතන ඉතුරු වෙන එක සහ නිරුද්ධ වෙන එක අතර කෙලෙසේක කෘත්‍යයක් මේ තියෙන්නේ. ලෝකයට ආයතන ඉතුරු වෙනවා. ඉතුරු වෙනකොට ඒවා එකතු වෙනවා. එකතු වෙලා හයක් හැදෙනවා. නිරුද්ධ වෙනකොට ඉතුරු වෙන්න හැම වෙලෙම පහක් අතහැරලා එකයි තින්නේ ඒකත් නැති වෙනකොට හයම නැහැ. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඔව් ඒක ඒකයි අපිට හයක්ම තියෙන්නේ. ඇයි දැන් මේ නිරුද්ධ වුණා නිරුද්ධ වෙන බව පේන්නේ නැතුව ඇති බවට නම් පේන්නේ. අහන දේ හටගෙන නිරුද්ධ වුණා නිරුද්ධ වෙන බව නැතුව ඇති බවට නම් පේන්නේ. කොහොම පෙනෙනකොට දැකපු අහපු දැනුණු ස්පර්ශ ආයතන හයම ඊට පස්සේ අපිට ඉතුරු වෙලා හයක් ආයතන හයකින් පරිහරණය කරනවා වගේ. අතනදී දැන් හටගෙන නිරුද්ධ වෙනවා කියන තැන සාක්ෂාත් කරලා නම් තියෙන්නේ. දක්කපු එක ඉවරයි අහනකොට. අහන එක ඉවරයි ගඳ සුවඳ යනකොට වගේ ඒ ඒ ආයතන නිරෝධයි උපදින එක ආයතනයක් තියෙනවා හටගෙන නැති වෙනවා කියන තැනකින් තියෙනකොට ඒක ඉතුරු වෙන්නේ. මම කියන්නේ මේ කාරණාව නිකන් හිතන්නකෝ. අපි දැනගත්තත් නැතත් අපි දැනගත්තත් නැතත් නොවන තිබ්බත් නැතත් හටගන්න හැම ධර්මයක්ම නැති වෙන බව ඇත්තමමනේ. පෙනෙනවා කියන එක පෙනීමෙන් පස්සේ ඉවර වෙනවා. ඇහෙනවා කියන එක ඇහිමෙන් පස්සේ ඉවර වෙනවා. එතකොට ඇත්ත ඒකමයි. හටගෙන නැති වෙන එක. දැන් හටගෙන නැති වෙනකොට හට ගන්නවා විතරක් පෙනෙනවා නැති වෙන එක පෙනෙන්නේ නැතුව අපිට මේ තරම් ලෝකයක් ඈඳුනා නම් රහත් උනා කියන එක අනිත් පැත්තට හටගන්න එකේ හිත රැඳෙන්නේ නැතුවේ නැති වෙනවා කියන තැන විතරක් හිත රැඳුනොත් ලෝකයේ කියන එක නෑ වගේම තැනකින් එළඹ සිටි. තේරෙනවද මං කියපේ? දැන් ඇති වෙලා නැති වෙනවා හැම අරමුණක්ම ඇති වෙලා නැති වෙනකොට ඇති වෙලා නැති වෙන සිද්ධිය තුල නැති වෙන බව හම්බ වෙන්නේ නැතුව ඇති වෙලා තියෙනවා කියන එක විතරක්ම අපිට හම්බ වෙනවා ඇති වෙන පැත්ත විතරක්ම හම්බ වෙනකොට දැන් අඩු නැතුවම ලෝකයක් හම්බ වෙනවනේ අපිට එතකොට සිහි නුවණ දෙක වෙනස් වුනහම හටගෙන නැති වෙනවා. දැන් උද්‍යව ඥානේ භංග ඥානේ කියන ඥෝහවල්. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම බලනකොට ඒක හොඳට මොහු කරනකොට හටගත් දේ නැති වෙනවා කියන එක හොඳට අහු වෙනවා. අරමුණු බිඳෙන බව. ඈ ওই විදිහට එතකොට තමයි නැති වෙන ධර්මයන් ඇති බවට අරගන්න ගන්න සංස්කාරයන්ගේ බය එහෙම දකින්න නුවණවල ඕ එන්නේ. ඔය හරහා එනවා. මේක අනිත් පැත්තට හැරෙනවා. හටගත් එක නැති වෙනවා කියන එකම ප්‍රකටයි ඇති වෙනවා කියන තැන හිත රැඳෙන්නේ එහෙම වුණාම මෙයාට ලෝකෙ වෙනුවට නිවනමම ඒ කියන්නේ අරමුණු නැතිකමම කියන එකම එළඹ සිටිනවා මිසක ජීවිතේ අරමුණක් හටගත්තත් ඒක ප්‍රකට නැහැ ඒකයි වෙන්නේ අන්තිමට දැන් අපිට Nirodha කියන එක සිහි කෙරුවොත් සමුදේම ප්‍රකටයි ඇති බවම ප්‍රකටයි මිසක නැති බව හිත රැඳෙන්නේ නැහැ වගේ අතනදී නැති බවම ප්‍රකටයි ඇති බවේ රැඳෙන්නේ නැහැ හිත. කිසි දෙපැත්තට මාරු වෙලා තියෙනවා. එතකොට අඩු නැතුවම ශුන්්‍යතාවයේ ස්පර්ශ වෙනවා මේ නිමිති අතහැරෙනවා. අද අපිට ශුන්්‍යතාවය අඩු නැතුවම ඉතුරු නැති වෙලා තියෙනවා. අරමුණු හම් වෙලා තියෙනවා අඩුවක් නැතුව. ওই දෙක මාරු වෙන එක වෙන්නේ.